එහෙම නැත්නම් මිච්ඡා කම්මන්තේ ගිවන් කරමින් සම්මා කම්මන්තයට යනකොට ඒ පුද්ගලයා ඒ ජීවෙන ගිවන් කරන කෙලෙස් වලට අඥාත වෙන ජීවන රටාවකට වැටුනේ නැත්නම් මේ ක්‍රියාවලියට බාධා පැමිණෙනවා. ඒක නිසා ඒ කටයුතු කරන ගමන් අර පරියංක වාසයෙන් සක්මන් වාසයෙන් එදින්දා කටයුතු වලදී තමන් විචිත්ත සංතානෙ පැනනගෙන කෙලෙස් දකිමින් දකිමින් රණී මලර්ණ රංකරුවකසේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවන අතර තමන්ගේ පුරුදු ජීවන රටාව නිසා නැත්නම් කෙලෙස් පරිත ජීවන රටාව නිසා නැවත නැවතත් ඒ කෙලෙස් හැප්පෙනවා නම් ඒ පුද්ගලයා කෙලවරක් කරගන්න බැරි වැඩකටපත් වෙනවා. ඉතින් ඒ සමන් කෙලස් කපන වැඩ පිළිවෙලට බහැලා වැඩ කරන ගමන් මේ ජීවන රටාව පිළිබඳ නැවත සලකා බලන්නේ නැතිව කොච්චර තාක්ෂණිකමත් මේ විපස්සනා කරන්න ගියත් සමතේ කරන්න ගියත් හොද හොද මඩේ දැමිලක් වෙනවා. ඉතින් ඒක නිසා චක්‍ර කරකෝමින් හොද හොද මඩේ මේ පත්තරනේ මලන්න කොට වගේ ගින්න දානවා වතුර දානවා ගින්න දානවා වතුර දාන යන ගමන් ඒ කෙනා ළඟ තියෙන ඕනේ අවබෝධයක් මම මේ කෙලස් ගොඩක් කරන වැඩ පිළිවෙලට yaadෙන ජීවන රටාවක්ද පවත්න්නේ ආජීවයක්ද පවත්න්නේ නැත්නම් මේ ආජීවයේ වැරද්ද නිසා මේ කෙලස් හැප්පෙන්න ගැතිය වැඩි වෙනවද කියලා. ඒ නිසා යම් පමණකට කාය දුස්චර්ත වචී දුස්චර්ත අයින් කරමින් කරන යනකොට යාට ලැබෙන්නේ පෙරදක්ම නිසා වෙන ජීවිත කියනවා මේ මේ අදිමොක්ක චෛසිකය අනුව ඒ පුද්ගලයාම නැවත නැවත සලකා බැලුවේ නැත්නම් තියෙන දේ ගෙවම් කරන අතර අලුතෙන් කෙලස් රැස් වෙන ක්‍රමයක් තියෙනවනේ අයින් කරලා තමන් මධ්‍යම ප්‍රතිපදාවට නැඹුරු එහෙම නැත්නම් කෙලස් අඩු ජීවන රටාවට ගියේ නැත්නම් මේ වැඩ පිළිවෙලට ඒකන අනුග්‍රහ නොකලා වෙන නිසා මේ කම්මා සම්මා වාචා සම්මා කම්මන්තොට පස්සේ සරුවචනසේ සම්මා ආජීවය කියලා යහපත් ජීවන රටාව කියන මාතෘකාවක් ගෙනත් දානවා. එතකොට අර සම්මා වාචා සම්මා කම්මන්ත කියන බොහොම තාක්ෂණික වැඩ වුණාට මේ ජීවන රටාව කියන එක බොහොම සමාජශීලී වැඩක්. ඒක බොහොම ආචාර ධර්මයට ගැලපෙන දෙයක්. ගැලපෙන දෙයක්. ඒක වෙන පිළිවෙකට කියනවා බාහිර සාසනය හා සම්බන්ධ දෙයක්. අර තමන්ගේ වචනය, තමන්ගේ ක්‍රියාව බොහොම පිළිවෙලට සුද්ධ කරගෙන යන අතර Taman ජීවත් වෙන ජීවන ක්‍රමය නැවත සලකා බැලීමක් උනේ නැත්නම් අර වැඩ පිළිවෙල බාධා වෙනවා. යම් විදිහට සලකා බැලුවොත් ඒ පුද්ගලයාගේ ජීවන රටාව ඇති වෙන වෙනස ඒ පුද්ගලයාගේ භාවනාවට අනුග්‍රහයක් වෙනවා විතරක් නෙවෙයි රටට උනත් පේනවා මේ මනුස්සයා ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාට ගැළපෙන ජීවන රටාවකට යනවායි කියලා. ඉතින් අද අපි මේ ඉන්නේ 2012 වෙනකොට ලංකාව වගේ සම්ප්‍රදාන කුල බෞද්ධ රටක පොඩ්ඩක් ශාසන ඉතිහාසය සලකා බැලුවොත් 1956න් පස්සේ මේ දක්වා يعني බුද්ධ ජයන්ති 2500 ඉඳලා දැන් 2555 ඒ අවුරුදු 55 ඇතුළත මේ භාවනාවේ විශේෂම විපස්සනාවේ සෑහෙන දිනුවක් පෙළ තියෙනවා කියලා මේ නිසන් වගේ අනේ වගේ ආයතනික පැත්තේ ඉඳලා බලනකොට පේනවා. ඒක නිසා විශාල පිරිසක් මේ සමත විපස්සනා භාවනා ක්‍රම වලට බහගෙන වැඩ කරනවා. අන්නේ බහගෙන වැඩ කරනකොට ඒ ඇත්තන්ගේ ක්‍රියාවලිය නිසා සමත අභ්‍යාස නිසා විපස්සනා අභ්‍යාස නිසා භාවනා නොකරන අයට භාවනා කරන්නම් ලැබෙන ආදර්ශය භාවනා නොකරන අයට භාවනාවක් කරන අයගෙන් ලැබෙන පූර්වාදර්ශය දිහා බැලුවොත් ඒක මම හිතනවා හොඳ වටිනා සමීක්ෂණයක් වේවි අද අපි කොහටද යන්නේ කියලා බලන්න. මේකට සාපේක්ෂව අපි මේ සමීක්ෂණය කරුවොත් ඇමරිකාවේ නැත්නම් මේ සමීක්ෂණය කරුවොත් මැලේසියාව වගේ දැන් බුද්ධ ධර්ම පිළිබඳව පසුවිමක් නැති රටක පහදිලිවම දැක ගනීවි ඒත් කවදාකවත් මේ සමථ විදර්ශනා භාවනාවත් එක්ක ආජීවය ගැන කතා නොකරනමයි. කතා කරන්නෙම නැහැ. මේ සම්ප්‍රදාන කුල ආශ්‍රිත රටවල කතා නොකරන බෑ. කතා කරන්න වෙනවා. මෙන්න මේක බටහිර සහ ආසියාකරයේ තියෙන ප්‍රධාන වෙනසක්. ඒ නිසා සංචාරය කරන කෙනෙකුට ඕනවට තරම් පේනවා අදින් විපස්සනා ගැන කතා කරන සමත ගැන කතා කරන ඇත්තෝ තමන් මොන මොන විදිහකට වෙනස් වෙන්න කැමති නැහැ. ඒ ශප්ප පහසු කණ්ඩ කිල්ලනවා, ඒ අයිතිවාසිකම් කතා කරනවා. ඉතින් ජීවන බැරි ඒ පහසු ගන්න තේසයි කියලා හිතනවා. නමුත් මේ පරිසරයට අනුව තමන් හඳ ගහින්න මොන විදිහකට කැමති නැහැ. මේක හරි ලස්සන සංසිද්ධියක්. මේ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරුණේ ප්‍රතිරූප උදේශ වාසය ධම්මතු අර්ථකථනයක් කියලා. මොන જાති කරවක්වත් මට ඉරේ ශාසනය පිටන්නේ නැහැ. මොකද හේතුව එහින සංඝයා හෝ වේවා භාවනා කරන ගිහි හෝ වේවා අර තමන්ගේ සීල සමාධි ප්‍රඥා පූර්ණට ගැළපෙන ජීවන රටාවකට හැද ගහින්න කැමති නැහැ. ඒ නිසා හැමදාම ඒ සුඛභෝගීත්වය රැකගෙන ඒ ආජීව වෙනසක් ඇති කරගන්නත් යන නිසා බුදු පඬිසාංශික වචනින් කියනවා ශාසනය පිළිගන්නේ. ශාසනය මුල් බහින්නේ. ඒ වගේම තමයි යම් ආකාරයකට අපි ඒ ඇමරිකන් එංගලන්ත මැලේසියන් වගේ ක්‍රම මේ වගේ රටවල කරන්නේ ගියොත් මේ පරිසරයට ගැලපෙන්නේ නැහැ. මේකේ තියෙන බොහොම පරිසරයට ගැලපෙන මධ්‍යම පදාස ගැලපෙන බොහොම අර පිටිපස්සෙන් ජායක ජීවිතයකට ගියොත් තමයි භවනා කෙරෙන්නේ. ඒ නිසා මේක මේ සමාජ චිත්‍රය අරගත්තාම කෙනෙක් තමා වශයෙන් මේ කුච්චර කාරුඩ කරගන්නවත් තමන් ඒක හැසිරෙනවද කියලා බලන එක ඒ පුද්ගලයාගේ තියෙන ෂටමායාවී ගති වංචනික ගතිත් එක්ක අභ්‍යන්තර බාහිර සම්බන්ධකමක් තියෙනවා. ඒ නිසා මේ සම්මා ආජීවය කියලා තමන්ගේ ජීවන රටාව පැති දෙකකින් සලකා බලන්න පුළුවන්. එකක් තමයි භවනා කරන අනේකන පිටුර දෙන ආදර්ශය. දෙක භවනා කරන යනකොට ඒ පුද්ගල විපස්සනා උපක්ලේශ සඳහා ක්‍රියා කරන ආකාරය. පිටත තියෙන පිටතින් මේක පරීක්ෂා වෙන ලකුණ තමයි ඒ පුද්ගල එන්නේ එන්නේ එන්නේ මධ්‍යම ප්‍රතිපදාවට එහෙම නැත්නම් අර පරිමේසුන් ජායක ජීවිතයකට යෙදෙනවා නම් ඒක ඕන කෙනෙකුට පේනවා එන්නේ එන්නේ යා අපි කියන මේ ඒ ඒ පරිසරයට ඒ පසුබිමට ගැළපෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරගෙන ජීවත් වෙන්න පුරුදු අපි කියන්නේ appropriate technology එකට වැටෙනවා. ඒ ඒක ඒක උගන්වන තැන තමයි අපිට ඔය තියෙන බාලදක්ෂ ව්‍යාපාරය. අපිට තියෙන ඔය බාලදක්ෂිකා ව්‍යාපාරය ඒකදී කියලා දෙන්නේ ඒ සූදානම් ශරීරයෙන් ඉඳලා තියෙන දේෙන් ගැට ගන්න යන ගැටියක්. ඒකේකට පරමාදර්ශය තමයි භික්ෂු ජීවිතේ. යම් විදියකට ඒ බාහිරයේ තියෙන විදියට ඒ පරිසරයට ගැළපෙන ගැතිය නැත්නම් සමාජීය වශයෙන් ඒක පේන්නේ නැති වුණාට ඇතුළතින් දැක ගන්න පුළුවන් මේ භාවනාවේදී හම්බ වෙන භාවනා කරගෙන යනකොට හම්බුනේ සෑම නිමිත්තක්ම සුභ හෝ වේවා අසුභ හෝ වේවා නාගන්න. ඒ භාවනාදී හම්බෙන පෙර නිමිති හැම දෙයකදීම අර ෂටගතිය මායාව යති ඒ පුද්ගලයා මේ අවුපාශයක් ඇති කරගන්නවා. මේ නිසා යම් කිසි කෙනෙකුට මේ සර්වචන්නාංශයේ දේශනා කරන මේ නෛර්යාංගික ශ්‍රී සද්ධර්මයේ වැඩ කරගෙන යනකොට ඒ ඉදිරියට ඉදිරිපත් වෙන රූපාකාරය, වේදනාකාරය, සංඥාකාරය, සංස්කාරාකාරය, විඥානාකාරය හරියට වෙනස් වෙන්න පටන් ගන්නවා. අන්නේ වෙනස් වෙන හැම තැනකදීම ඒ බුද්ධිලා ඉතාමත්ම අසත අමායාවී නැති ගුණ හොවාකන්නේ නැති ඇති නුගුණ වසන්නේ නැති ප්‍රකෘති தත්ත්වයෙන් යනවනම් මේ ශාසනයේ බුදුරජාණෝ බුදුහාමුදුරු පෙන්වන්න හදන ඒ විදර්ශනා උපක්‍රේෂ පිළිබඳ තියෙන සංකීර්ණතාවලදී බොහොම පහසුවේ මධ්‍යමාවතට හොයනවා. ඒ නැති එකන භාවනා කරනකොට හම්බ වෙන ඒ සෑම රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව සම්මුති සත්‍යයේද පරමාර්ථයට හැරෙනකොට තියෙන මේ සංක්‍රාන්තියේදී පුදුම අනාගැනීමක් අනාගන්න.